ලෝකෙත් ටිකක් තියෙනවා කියලා අපිට බුදලා. අන්න ලෝකේ ලෞකිකත්වයේ තුල යන අයගේ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන ආර්යසායක මාර්ගයක් තියෙනවා. අන්න බුදු පියාණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක ලෝකෙටයි තියෙක. ආර්යයන්ගේ කෝක නෙමෙයි කියලා හොඳට පැහැදිලි දේශනාවක් කළා. ওই දේශනාවේ සූත්‍රය හොඳට පැහැදිලිව තියෙනවා. ලෝක අපිට අද දැනගන්න එක හරිය වටිනවා. මොකද මේ කාලේ වෙනකොට ආර්යසායක මාර්ගයේ අර්ථය ලෞකිකයෙන් කර වැළලා තියෙන නිසා. ලෝකෝත්තර වූ අර්ථය දැකේ නැත්නම් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය වළංගු දැනගන්න විදිහක් නෑ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සැකනකෝ දැනගත්තා වෙන්න නම් ආර්යයන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න ඕනේ. මෙන්න මේක හරි වැදගත්. අපි සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියන වචනයක් තියෙනවා. කොතනින්ද සම්මා දිට්ඨි වෙන්නේ? සම්මා දිට්ඨි කියන වචනේ ගලපන්නේ කොතන කොතන ප්‍රබඳු ආකාරයේද කියලා. මෙන්න මේ විග්‍රහය දැනගන්න මේ සූත්‍රයේ හොඳට පැහැදිලිව තියෙනවා. සම්මා දිට්ඨිය දකින්න සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකෙන් දකින්න සම්මා දිට්ඨිය. සම්මා සංකප්පේ දකින්න සම්මා දිට්ඨියක් තියෙනවා. ඒක සම්මා සංකප්පේ දකින්න සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ දකින්නයි තියෙන්නේ. සම්මා වාචා දකින්න සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකේ වෙන එකක් නෙමෙයි දකින්න සම්මා වාචා පිළිබඳවයි දකින්න. සම්මා කම්මන්තේ දකින්න සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකෙන් වෙන එකක් නෙමෙයි දකින්න සම්මා කම්මන්තේ පිළිබඳ සම්මා හරි දකින්න. සම්මා ආජීවයේ දකින්න සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකෙන් දකින්න සම්මා ආජීවයේ නියම தත්ත්වය. මෙන්න මේ සම්මා දිට්ඨි පහක්. ඔය මාර්ගාංග පහකට දැක්කහම ඒ තුලින් නැගෙන්නා වූ ඒ ටික වට කර තිබෙන සම්මාදිට්ඨිය පහළ දැන ගන්න ඕනේ. හරි ගැඹුරු දෙනා. ඉවම තෝරා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හොය කියන්නේ හොඳට පැහැදිලි වෙයි කියලා. මහණෙනි සම්මා දිට්ඨිය කියලා වචනයක් තියෙනවා. මේ සම්මා දිට්ඨිය තුල ඉස්සෙල්ලාම දැනගත යුතු සම්මා දිට්ඨියක් තියෙනවා. ආර්යෝ කියන දෙන්න ඉන්නේ ඉස්සෙල්ලා ආර්ය වෙන බණහනකොට ලෝක සම්මතයේ තියෙන සම්මා දිට්ඨියක් තියෙනවා මේක දකින්න ඕනේ. දීමේහි විපාක තියනවද නැද්ද? නැනවතුන් විසින් මහා ප්‍රඥයෙන් විසින් කර්ම සහිත ඔක්කොම විග්‍රහ කරලා පෙන්නනවා. දන් දීමේ විපාක තියෙනවා. ඒ පුණ්‍ය විපාක නැතිනවා. දැන් අපි දැකලා නෙමෙයි ඉස්සෙල්ලා විශ්වාස කරලා. මෙන්න මේක තමයි මූලික ශ්‍රද්ධාවෙන් විශ්වාස කියන ආරම්භය. සාසනේ ශ්‍රද්ධාව මුල් කරගෙන ආරම්භ වෙනවා කියෝකයි. බුද්ධ සාසනය. ඉස්සෙල්ලාම මූලික වශයෙන් පෙන්නපු කාරණා 10ක් ගැන පෙන්නනවා. දහවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්ගෙන්න ඕනේ. දහවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම සම්මා දිට්ඨියයි ඉතිරලා. ඔන්න සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය. දීමෙහි විභාග තියනවා කියලා පිළිගන්න ඕනේ. ඒ වගේම දීමෙහි වෙන පිළිගැනීම. ඒ වගේම දන් දෙනවා, දන් දන් ලබනවා. ඒතකොට ඒ වගේම යාඥා කරනවා. ඉල්ලා හිටින්න නම් යම් කිසි විදියක අපි සිද්ධ කරනවා. ඒවත් තියෙනවා විපාකයක්. ඒක දකින්න ඕන පිළිගන්න ඕන. ඒතර ඒ වගේම මවට සැලකීම, පියාට සැලකීම. මෙයා විපාක තියෙනවා. එයා විශේෂයක් තියෙනවා කියලා දකින්න ඕන. ඒතර ඒ වගේම ඒ වගේම හොඳ නරක මේ ඒ වගේම මේ දැකලා ධර්මඥානය පහල කරලා, විවස පහල කරලා පෙර පෙර ස්වභාවය දැකලා මේ සතර ගමන ගැන පෙන්නපු ධර්මයන් තියෙනවා. ඒවා බොරු නෙමෙයි කියලා විශ්වාස කරන්න ඕනේ. මෙන්න මේකට විශ්වාසයෙන් අදාහ ගන්න කාරණා 10කින් යුත් දසවස්තුක සම්මාදිට්ඨියක් තියෙනවා. මෙන්න මේක ඉතෙල්ලා පහළ වෙන සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය පිළිද ගන්න බැරි කෙනෙකුට එයින් හරියට හිතලා මන්න බෑ. ඉතින් පළමුව මේ මූලික මහා ප්‍රඥාන් වහන්සේලා සිය නුවණින් දැකලා පෙන්නපු දානානිසංස. දකින්න ඕනේ. සීලානිසංස දකින්න ඕනේ. මෞද්ධ හැලකීම පියාල හැලකීම කියන දෙක වෙනස දකින්න ඕනේ. යහපත් මාර්ගයෙන් කියා දෙන දේවල් බව විශ්වාස කරන්න ඕනේ. ඒ බඳු වන්නා මූල සම්මාදිට්ඨිය තියෙනවා මෙන්න මේක තමයි පළමුව ලබන සම්මාදිට්ඨිය. මෙතේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් දකින්න ඕනේ. දසවත්තක මිත්‍යා දෘෂ්ටි වශයෙන් පිළිගන්නේ නැති එක මිත්‍යා දෘෂ්ටිය කියලා දකින්න ඕනේ. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් දකින්නවා නම් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දකින්නවා. මෙන්න මේක සම්මාදිට්ඨියේ සම්මාදිට්ඨියයි. ඔය සම්මා දිට්ඨිය නැති මිත්‍යා දෘෂ්ටිය තමයි ඒ ටික ඒ 10 දකින්න නැති එක. ඉතින් අතනේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට දකිනවා නම් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය හැටියට දකිනවා. මෙන්න මේක කියන සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා. ඒ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය ඒ සම්මා දිට්ඨිය වට කරගෙනමයි පවතින්නේ. ඒ විලාදී සතියෙන් තේරුම් ගන්න. මෙබඳු වන්නා වූදී මෙබඳු විපාක දෙන දේ බව දැනගෙන. ඒ ආකාරයෙන් මේක මෙබඳු විපාක දෙන දෙයක්. මේක හොඳ විපාක කියන දෙන්න දෙයක්. මේක නොකල නොකල යුතුයි. මේක නරක විපාක කියන දෙන්න දෙයක්. මේවා නොකල යුතුයි අත්හරිය යුතුයි. මෙන්න මේක සතියෙන් තේරුම් ගන්න. අන්න ඒක සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා සතියයි. ඒක සම්මා දිට්ඨියක්. මෙන්න මේ සම්මා දිට්ඨිය තමයි ආර්යයන්ගේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. මොනවායි වෙනස කියලා දෙන්න. අන්න එන සම්මාදිට්ඨිය කියන මාර්ගාංගයක් බුදුරජාණන් වහන්සේ පහළින් ඉස්සෙල්ලා තිබුණා. අන්න ඒක තමයි අර දසවස්තුක විද්‍යා දෘෂ්ටිය දෙන්නේ සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ දුන ආර්යයන් දකින්න පුළුවන් සම්මාදිට්ඨියක්. ඒක තමයි හඩගත කියලා වෙන පිළියම්. මම කියලා ගන්න වගේ කියලා ගන්න මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නෑ. ඕක දකින්න සම්මාදිට්ඨිය. මෙන්න මේ සම්මාදිට්ඨිය දෙක වෙනම තේරුම් ගන්න කියලා කියනවා. එතකොට දකින්නවා ආර්යයන්ගේ සම්මාදිට්ඨිය මේකයි. අනාර්ය සම්මාදිට්ඨිය අබුද්ධෝත්පාදකයන් සම්මාදිට්ඨිය මේකයි. මිත්‍යා දෘෂ්ටිය මේකයි. ඔන්න ඔය කියන කාරණා තුන තේරුම් ගන්න ඕනේ කවුද තියෙන්නේ? සම්මා දිට්ඨිය තෝරගන්න. අන්න ඒතර වෙන්නවා සම්මා දිට්ඨිය කියන වෙනස. මාන්නේ සම්මා සංකප්පය. ඔය ආකාරයෙන්ම සම්මා දිට්ඨියකින් සම්මා සතියකින් සම්මා වායාමයකින් වට කරන්නේ. ඒක තේරුම් ගන්න. සම්මා සංකප්පේ සම්මා සංකප්පය වශයෙන් දකින්න. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා කියලා සංකල්පනා තුනක් තියෙනවා. මෙන්න මේ සංකල්පනා තුනට කියනවා සම්මා සංකල්ප. ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, කාම සංකල්පනා කියලා තුනක් තියෙනවා. මේකට කියනවා මිත්‍යා සංකල්ප. මිත්‍යා සංකල්ප මිත්‍යා සංකල්ප වශයෙන් දකින්න ඕනේ. සම්මා සංකල්ප සම්මා සංකල්ප වශයෙන් දකින්න ඕනේ. මහණෙනි සම්මා සංකල්පයේ දෙආකාරය කියලා ප්‍රකාශ කරනවා. එකක් කාර්යය එකක් අනාර්යය. යම් අව්‍යාපාදයක් අවිහිංසාවක් නික්කම්මයක් ඇද්ද? මේක තමයි කෙලෙස් සහිතයි. අවිද්‍යාව ගුරු වෙන එක නෙමෙයි. කෙලෙස් සහිතයි සුගතිගාමී වෙන එක නෙමෙයි. එහෙම හිතුවේ. මෙන්න මේක තමයි ලෝකේ තියෙන සම්මා සංකල්පය. යම් කිසි මේ ධර්මාභෝධයේ ධර්මඥානය නිසා නිසාවත් වෙන අතරින් වැඩි පිළි ගියගෙන මම මොනවද වෛර කරන්නේ මොකද හිංහිංසා කරන්නේ මොකද මේ ලෝකේ ඇලි ගලි ඉඳද කියලා නිස්සාරයිනිගේ අතරියමක් වැඩි යමක් මිදි යමක් ඉන්න ලබන සංකප්පයක් තියෙනවා මෙන්න මෙතේ ලබන්නා වූ අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන කාරණා තුන ආර්ය විනය සම්මා සංකප්පය. සම්මා සංකප්ප දෙක කොහොමයි? විචා සංකප්පේ මෙහෙමයි. මෙන්න මේ කියන කාරණා තුන පිළිබඳව යම් දැනීමක් තියනවාද දැකීමක් තියනවාද සම්මා සංකප්පේ පිළිබඳ සම්මා දිටිය උඩ. ඒකේ වතති. එහෙම දැක්කට පස්සේ කලෙයිත මොකද නොකලෙයිත මොකද නිවෙන්ද මග මොකද කියලා. නිවනට හේතු වෙන සම්මා සංකප්පේ තේරුම් අරගෙන. ඒක වරන්න පුරුදු වුණා. උත්සාහ කළා. ඒ උත්සාහය ආර්යයන්ගේ සම්මා වායාම. ඒකත් ඒවට පිටිලා පවතින. ඒකට ඒ පිළිබඳ දැන ගැනීම සම්මා සතියයි. එහෙනම් සම්මා සංකප්පය වඩා සම්මා දිට්ඨියකුයි සම්මා සතියකුයි සම්මා වායාමයකුයි කට වෙලා තියෙනවා. මෙන්න මේ ටික තමයි සම්මා සංකප්ප කියන මාර්ගාංගයත් එක්ක දැනගන්න ඕනේ. ඒක කොච්චර පැහැදිලිද? දැන් ගැටීමක් නැහැ අපූර්වව කියන. ලෞකික කාර්ය සායක වාගේ මොකක්ද? ලෝකෝත්තර ආර්යසායක මාර්ගය මොකක්ද? නේ අපි ආයුෂේ ලෞකික ආර්යසායක මාර්ගයේද නැත්නම් මේ බුද්ධෝත්පාද කාලයේ බෞද්ධයෙක් හැටියට අපි අනුගමනය කළ යුත්තේ ලෝකෝත්තර ආර්යසායක මාර්ගය. සතියෙන් ඕක තේරුම් අරගෙන ලෝකෝත්තර ආර්යසායක මාර්ගය තේරුම් අරගත්තා අපි අපිට පුළුවන්කම ලැබෙනවා ලෝකෝත්තර ආර්යසායක මාර්ගය අනුගමනය කරන්න. ඒතොර නිවන් මාර්ගය තියෙනවා. අන් සම්මා සංකප්ප ගැන. සම්මා වාචායන මාර්ගාංගයක් තියෙනවා. මෙන්න මේ පිළිවෙත මෙහි තේරුම් ගන්න. මිත්‍යා වාචාවක් තියෙනවා සම්මා වාචාවක් තියෙනවා. ඉතලා ඔබ තේරුම් ගන්න. බොරු කීම, කේලම් කීම, පරසවට කිය ප්‍රලාප කීම යම යමක් ඇත්තේ. මේ මිත්‍යා වාචාවයි. බොරු කීමේ වැළකීම, කේලම් කීමේ වැළකීම, පරවචන කීමේ වැළකීම, ප්‍රලාප කීමේ වැළකීම යන මේක ඇත්තේ. මේක සම්මා වාචාවයි. මේ ආරවිනී සම්මා වාචා නෙවෙයි ඒක කෙලෙස් සහිතයි සුගති උපතේ හිතිනවා සසල ගමන්ට හේතු වෙන සම්මා මේ වාචාව තමයි බොරු කීමේ වැලකීම, කේලම් කීමේ වැලකීම, පරිපදයෙන් කීමේ වැලකීම, ප්‍රලාපයෙන් වැලකීම කියන කී යමෙක් ඉන්නවා නම් ඔහුට ලැබෙන්නේ. ඒක ආර්යයක නෙයි. ආර්යයන් දකින්න ආර්ය දර්ශන ඥානෙ පහළ වුණා. ආර්ය දර්ශන ඥානෙට ගෝචර වෙනවා. මොකද බොරු කියලා හවට්ටන්නේ. මොකද කේලම් කියලා බිඳවන්නේ. මොකද පරිපදයෙන් කියලා ප්‍රලාපයට පත් කරන්නේ. මොන වටිනවද? මොනද මේ ලෝකේ ප්‍රලාපේ රස්තියදී මොන වටිනාද යක් මතවා. මේ ලෝකේ මට වටින්නේ නිසා නිසාර ලෝකේ නිසාරත්වයට මට බොරු වෙන හවට්ලා වැඩකුත්. කේලම් කියලා බිඳවලා වැඩකුත් නෙයි. මෙන්න මේ අදහස තුළින් අත්හැරීමක් නොවැල්මක් විදීමක් වෙනවා නම් යම්කිසි ඔය බොරු කේලම් පරිසරය බලාපන් හතර ගන්න. මෙන්න මේකට කියනවා ආර්ය වූ සම්මා වාචා. දැන් සම්මා වාචා දෙආකාරයකින් කියවෙන්නේ. එකක් ලෞකිකයි එකක් ලෝකෝත්තරයි. දෙකේ වැටෙනවා. මෙතේ මිත්‍යා වාචා මිත්‍යා වශයෙන් දැනගන්නේද සම්මා වාචා සම්මා වාචා වශයෙන් දැනගන්නේද ප්‍රභේද ඇතුව දැනගන්නේ. මෙන්න මේක සම්මා වාචා වතා ගෙදී ඇත්තා සම්මා දිට්ඨිය. ඒ පිළිබඳව එසේ දැනගැනීම. මේ අවස්ථාවන්නේ කටයුතු කළ යුතු නොකළ යුතු දැනෙන කටයුතු කිරීමට යම් සතියක් පිටවන්නේද මේක සම්මා සතියයි. ඒ සඳහා යම් උත්සාහයක් කරන්නේද වීර්යයක් කරන්නේද ඒ සම්මා වායයි. සම්මා වාචා කියන මාර්ගාංගයේ මුල් කරගෙන සම්මා දිට්ඨි සම්මා සති සම්මා වාචා කියන මෙන්න මේ සම්මා සති සම්මා වායාම කියන මෙන්න මේ කියනවා මාර්ගාංග තුන අපි හිතමු. මෙන්න මේක තමයි සම්මා වාචාවේ තියෙන මාර්ගාංග විස්තරය. ඒක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. සම්මා කම්මන්තය පිළිබඳව දැනගත යුතු ක්‍රමයක් තියෙනවා. සම්මා කම්මන්තයක් තියෙනවා, මිච්ඡා කම්මන්තයක් තියෙනවා. සම්මා කම්මන්තේ සම්මා කම්මන්තේ හැටියට තේරුම් ගන්න. මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ හැටියට තේරුම් ගන්න. යම් කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් අදත්තාදාන කරනවා නම් කාම මිත්‍යාචාර කරනවා නම් මේක මිච්ඡා කම්මන්තයයි. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් අදත්තාදානියෙන් වැළකෙනවා නම් කාම විත්‍යාචාරයෙන් වැළකෙනවා නම් මේක සම්මා කම්මන්තය. මහන්නේ සම්මා කම්මන්තේ දෙයාකාරයි කියා කියනවා. පෙන්වලා දෙනවා මේක. පානඝාතයෙන් වැළකෙන හොරමර වංචාවෙන් වැළකෙන දුරාකුළු දුරාචාරයෙන් වැළකෙන සම්මා කම්මන්තයක් තියෙනවා. හැබැයි මේක කෙලෙස් සහිතයි. සුගතියේ වේදී. සුගති උප්පත්තියේ එහෙම ඉන්න හැටි අන්න පුළුවන්. මෙන්න මේ නිසා මේක සසර ගමන්ට හේතු වෙන සුගතියේ හේතු වෙන සම්මා කම්මන්තය. ආර්යයන්ගේ සම්මා කම්මන්තයක් තියෙනවා. ධර්මඥානෙ හේතු කරගෙන ධර්මාභෝධය හේතු කරගෙන නිස්සාරවන්නා ලෝකේ නිස්සාරත්වය දැකලා. ඒ බඳි නිස්සාරවන්නා ලෝකේ මට මොනවට ප්‍රාණඝාත කරන්නද මොකද හොරමර වංචා කරන්නද මොකද සුරා සූදුරාඝාත කරන්නද? හරයක් නැහැ නේ වැලක් නැතිව මොකද කරන්න අසාදා. මෙන්න මේ අදහකින් අත්හැරීමක් වෙනවා. නොයල්මක් විදීමක් වෙනවා. මෙන්න මේකට කියනවා ආර්ය විනී සම්මා කම්මන්තය. දැන් මෙසේ සම්මා නිත්‍යා කම්මන්තය දකින්නවා නම් සම්මා කම්මන්තේ ලෞකිකත්වයේ දකිනවනම් ලෝකෝත්තර වූ සම්මා කම්මන්තේ දකිනවනම් මෙන්න මේකට කියනවා ඒ වදායේදී සම්මා දිට්ඨිය. ඒ වගේම ඉතින් දැනගත්ත කෙනා සතියෙන් යුක්තව කලෙයිත් දැනගන්න. කුමන කර්මාන්තයේද අපි වැදගත් වෙන්නේ? ඒබඳු ආකාරයෙන් පානඝාත අදත්තාදාන කාමීත්‍යාචාරයේ වෙන්වීමද වැදගත් වෙන්නේ. මෙන්න මේ ටික දැනගන්න. නිසාර ලෝකයේ පිළිබඳ වටිනාකමක් නැති බව දැනගෙන අත්හැරීම වැළී මිදී යාමේදී ඇතිවෙනා වූ தත්යේ තේරුම් ගන්න. මෙන්න මේ සම්මා කම්මන්තේ වැදගත්. මොකද හේතුව සතර ගමනට හේතු වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු කරන්න හේතු වෙනවා. ආර්ය සමාධියට හේතු වෙන ආර්ය ප්‍රඥාවට හේතු වෙනවා. නිවන් අවබෝධයේ මාර්ගය තමයි. මෙන්න මේ කාරණේ තේරුම් අරගෙන ඉතින් ඊට අනුකූලව දැනගත්තා නම් සතියෙන් යුක්තව විග්‍රහ කරලා තේරුම් ගන්න සමාධිය කළ යුතු ආකාරය. එසේ තේරුම් ගැනීමට කියන ඒ වටා ඇති සම්මා සතිය. එසේ තේරුම් ගත්ත පුද්ගලයා ඒ ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර ආදී ඒ ආකාරයෙන් නැති වෙන ආකාරයට සම්පූර්ණ වෙනකම්. මේ ආර්ය මාර්ගයේ පූර්ණ වෙනවා. මෙන්න මේ පුද්ගලයාගේ ආර්ය සම්මා කම්මන්තේ මේකයි. මෙන්න මේ අනුව කටයුතු කිරීමට උත්සාහයක් දරනවා නම් ඒකට කියනවා මේ සම්මා කම්මන්තේ වටා පිටම සම්මා වායාම. න සම්මා කම්මන්තේ වටා සම්මා දිට්ඨියක් සම්මා සතියක් සම්මා වායාමයක් පිටම. දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ඒත් ඒවා සම්මා කම්මන්ත. ඒ වගේම සම්මා ආජීව කියන මාර්ගාංගයක් තියෙනවා. මෙන්න මේ මාර්ගාංගයත් මෙහි බලා ගන්න. මිත්‍යා ආජීවයක් තියෙනවා සම්මා ආජීවයක් තියෙනවා. මිත්‍යා ආජීවය මොකක්ද? තපටිගනි, වන්තාවි ජීවත් වීම සඳහා ඒකාකාර මුලාකාරකද වැඩ කරලා සමාජයේ ජීවනෝපාය හදාගන්න වැඩ පිළිලා තියෙනවා. මේක මිත්‍යා ආජීවය. ඒ වගේම දැහැමින් ඡාමෙන් කෙනෙකුට කරදර නොකර යහපත්ේ හරි සම්බ කරගෙන ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒක සම්මා මේ ආජීවය. ඒක මිත්‍යා ආජීවය. හැබැයි ඒතර මේ දෙකම නැති. තවත් ආජීවයක් නම් මේ සම්මා ආජීවය දෙආකාරයි කියන්නේ. ඕක තමයි කෙලෙස් සහිත වූ. මතු සුගතියේ හේතුව. සුගති උත්පත්තියේ හේතුකාරක වෙන සම්මා ආජීවය තමයි දැහැමින් සාමෙන් ජීවත් වෙන සම්මා ආජීවය. ආර්යයන්ගේ සම්මා ආජීවයේ ওই තරහ වෙනවා. නිස්සාර බව තේරුම් අරගෙන ධර්මඥානි ලෝකේ නිස්සාරයි කියලා වතහාගෙන වටිනාකමක් නැහැ කියලා වතහාගෙන නොවටිනා ලෝකයක මට මොනවට මේ හරි හම්බ කරගෙන උත්සාහ කරගෙන ඉන්නේ මට එදිනදා ජීවත් වෙලා හරි මගේ මේ රට කටයුතු කරන්න දුන්න ඇති කියලා අදහසක් එනවා. මෙන්න මේ අදහස පිට වේදනා වූ සම්මා ආජීවය කියන මේක ආර්ය වාග්ය සම්මා ආජීවය. ඒ තමයි ආර්යගේ සම්මා ආජීවය. මෙන්න මේ ආකාරයෙන් මිත්‍යා ආජීවය ප්‍රභේද වූ ව්‍යාකාර වූ සම්මා ආජීවය තේරුම් ගැනීමේ යම් ඥාන ශක්තියක් තියෙනවා. මෙන්න මේකට කියනවා සම්මා ආජීවයේ සම්මා දිට්ඨිය. ඉතින් දැනගත්තා වූ සම්මා ආජීවයේ නියම සම්මා ආජීවයේ තේරුම ආර්යයන්ගේ සම්මා ආජීවයටපත් වෙන්නේ යම් දහමක් අතුරු කරනවාද ප්‍රගුණ කරනවාද ඒ තුලින් හටගන්නා වූ යම් ජීවත් වීමේ නිර්වද්‍යභාවයක් ඇද්ද මෙන්න මෙතන පූර්ණේ කිරීමට කරන උත්සාහයක් ඇද්ද මේකට කියනවා සම්මා ආජීවයේ පිහිටපු සම්මා වායය දැන් සම්මා ආජීවය පිළිබඳ මෙසේ සම්මා දිට්ඨිය සම්මා සතිය සම්මා වායාමය තේරුම් කරවලන ඒක ආයමාර්ගය අනේ අරස්සයක වාගේ සම්මා ආජීවය කියන මාර්ගාංගය අපරන්නේ මෙන්න මෙදෙන්න වැඩෙනකොට මේ කාරණා පහ වැඩෙනකොට සම්මා සතිය මාර්ගාන්‍ය වශයෙන් අපි කියමු වෙන්න. සම්මා වායාම ඇතිදී වෙන්න. සම්මා සමාධිය උදේ කාන්තේ වෙන්න. අන්න ඒ බඳු කෙනාට ආර්ය වූ සම්මා සමාධිය ධ්‍යාන පහළ වෙනවා. ප්‍රථම ධ්‍යාන, ත්‍ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යානදී ආර්ය ධ්‍යාන පහළ වෙනවා. මෙතෙන්දි දැනගන්න. යම් කිසි මිත්‍යා වැඩ පිළිවෙලකින් පටන් ගන්න වැඩක් තිබුණා. ඔහුට පහළ වෙන ඔහුගේ යම් උත්සාහයක් ඇද්දී ඒක මිත්‍යා වායාමයි. ඕට ලැබෙන සතියක් ඇද්ද ඒක මුට්ටක් සතියක් නෑ මිත්‍යා සතිය. ඕ එයිලවන සමාධියක් ඇත්ත ඒක මිත්‍යා සමාධිය කියලා දැනගන්න. ඒ වගේම සුගති පැත්තට හේතු වෙන්නා වූ මාර්ගය අනුගමනය කළා නම් ඒ කාරණා පහ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ ලෞකික කාරණා පහ අනුගමනය කරන්නේ. ඕන්ට ඒ හේතුව මේ ලෞකිකත්වයේ තුල ලැබෙනා වූ සම්මා සතියකුයි. සම්මා වායාමයේදී ලෞකික වූ සම්මා සමාධියකුයි ලැබෙන්නේ. ඒක ආර්ය සම්මා සමාධිය නෙවෙයි. ආරයත්‍යනික මාර්ගයට අනුකූලව හටගත කියලා ඉපරණාමීටපත් වෙලා වෙනසෙනවා අල්ලන් මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා මේ ධර්ම අවබෝධය නිසා යම් ආකාරයෙන් ඒ කාරණා ටික වැටෙනවා ඔය පහ වැටෙනවා සම්මා දිට්ඨිය ආදී යන වැටෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මන්ත සම්මන්ත සම්මා ආදී වැටෙනවා ඕකට ඒ තුලින් නැගින්නා වූ සම්මා වායාමයට එතන තියෙනවා සම්මා සතියත් එතන තියෙනවා සම්මා සමාධියත් එතන තියෙනවා මෙන්න මේ කාර්ය සමාධිය මෙන්න මේ කියන කාරණා ටික මේ විග්‍රහ කරලා දෙන්නවා ලෝකයේ කිසිම මිසදිරු ගත කෙනෙකුටවත් මේ ධර්මයට විරුද්ධව කතා කරන්න බෑ. මේක ඒ තරම් විද්‍යාවක්. මේක සත්‍ය බව නුවන්ට වැටහෙන්න. එයා ඥානවන්තයෙකුගේ නිගරුවට වාදින වෙනවා. ඔයිට විරුද්ධව කතා කරනවා. නිසා පෙර හිටව මිසදිරු ගත්තේ. අන්නේ සාස්ත්‍රවරු බව. මේ ආර්යතාවයේ වාගේ දොස් කියෙන්නේ. කියන්න විදියක් නැතිනවා. දෙවියන් අතර, ගම්මයන් අතර, මිනිස්සුන් අතර, මාරයන් අතර කවුරුන් හෝ අපජාව අතර මෙන්න මේ මාර්ගාංගය මේ ආකාරයෙන් දැනගත්තම කටයුතු කරන ඔහුට ඉරාත් කාලයක් යහපත රත් හේතු වෙනවා නිවන් දකින්න අපේ දිනේ. ඒක අනිත් විග්‍රහ කරලා දෙන්න. මේ ළඟ කොයි තරම් දුරට ඔය වචන අත් කියාගෙන ගිය ආකාරයත් සායක මාර්ගය කියන සමාධිත්‍ය සමාවංගක සමාවාච සමාකරණ සමාජීව සමාවය සමාවස්ස සමා සමාධි කියලා. මාත් දන්නවා කිව්වත්. දැන් දැනුණා. එනම ආර්ය සායක මාර්ගයේ ඔය ආකාරයෙන් විග්‍රහ කරලා දැනගන්න ඕනේ. තමයි අපිට පේන්නේ ආර්යයන්ගේ ආර්ය සායක මාර්ගය මේකයි. අනාර්යයන්ගේ ආර්ය සායක මාර්ගය මේකයි. ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකටම අහු වෙන්නේ නැති මිත්‍යා මාර්ගය මේකයි. මිත්‍යා මාර්ගයේ සතර පාපපතියේ හේතු වෙනවා. ආර්යයන්ගේ ආර්යයන්ගේ නොවන ලෝක සම්මතියදී වෙන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුගතියට හේතු වෙනවා කෙලෙස් සහිතයි. ආර්යයන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට හේතු වෙනවා කෙලෙස් විදායි. දැන් ඔය ටික දැනගත්තට පස්සේ අපිට එකක් තියෙනවා. වටින්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටියනේ මිත්‍යා මාර්ගයේ හතර පාදනක වටින්නේ නැහැ කියන කතා කරන දෙයක් නෑ. එහෙනම් මේ ලෝකේ හටගත් දෙයක් විපරණාමයටපත් වෙලා වෙන කියන ලෝකයක් වන දිව්‍ය ලෝකයයි බ්‍රහ්ම ලෝකයයි දෙකේ උපදිනවා. දිව්‍ය සම්පත්තියට හෝ බ්‍රහ්ම සම්පත්තියට බලාපොරොත්තු වෙන වන ලෞකික ආර්යස්ථානික මාර්ගයක් තියෙනවා අපිට ඒකේ වැලකුත්. ඒකත් අපිට බලවෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි ආකාරයෙන් අපි තියෙන්න ඕනේ ආර්ය මාර්ගය තුලින් නිවන් දකින්න දී තියෙන ආර්යස්ථානික මාර්ගය තියෙන අන්න ඒක තේරුම් ගත්තාට පස්සේ අපිට දැන් මාර්ගයක් තියෙනවා. දැන් මාර්ගය ගැන සැකයක්. එහෙනම් අපි දකිනවා දැන් මොන මාර්ගයේ වලද නිවන් දකින්නේ? සම්මා සමාධිය තමයි මොන මාර්ගයේ? එහෙනම් බෞද්ධයින් සම්මා සමාධිය දවලන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්යයන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න ඕනේ. අන්න දැනගත්තා නම් අද වැහිලා තියෙන එකක් කිව්වේ ඔතන. නේ අද මේ ඇදලා තියෙන්නේ කොහොමද? ලෞකිකත්වයේ තුල කෙලෙස් පහිත සුගතියේ උපත්තියට යන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අපිට අද මේ දැන් මේ කාලේ මේ විග්‍රහ කරන්නේ මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. તો ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්යයන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අන්න වැහිච්චි. නේ වැහුණු දහම් කිව්වේ ඔතන. නේ වැහුණු දහම් මැල ගන්නකම් මගපල් ලබන්නත් බෑ ධ්‍යාන ලබන්නත් බෑ ආර්ය සත්‍යෙදී. ආර්යත්වයටපත් වෙන්න නම් ආර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ දැනගන්න. අන්න ඕකයි. ආර්යයන්ගේ ත්‍රිවිධ සුජාතයේ වැන්නකොට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා. ඔව්. ඔව් ඊට දැන් සම්මා ඔය ටිකම එන්නේ. ඔව්. වලන්න දෙයක් නෙමෙයි. වැඩිනවා කියන්නේ මොකද? අත්හැරියාම නොයෙලියා මිදියාම යම්පාක් වෙනවාද ඒ තරමට වැඩිනවා කියන්නේ. ලෝකේ වැඩිනා කියන එකක් තියෙනවා. ඒ ලෝකේ වැඩින එක තමයි ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක පිට කරන්න පුළුවන්. ඒක වඩා ගන්න. ඒක වඩා ගන්න. ආර්ය මේ ආර්යයන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අලුතෙන් නිෂ්පාදනය කරගන්න වඩා ගන්න දෙයක් නෙවෙයි. මෙච්චර කල් ගෙනාවු අවිද්‍යාව කොටා වැඩ පිළිවෙලක් සිදුවා යන්නේ. එහෙනම් මේක ආර්යයන්ගේ මාර්ගය තුළ සමාධිය අත්තරීමෙන් නොයල්මේ මිදීමේ ලබන සාන්ත සමාධිය අකප්පේ සමාධිය. අනිත් පැය තියෙන්නේ පඩවි කසිනේ හැවි ආපෝ කසිනේ මේ වගේ එකක් අල්ලගෙන ඒ තුල නිර්මාණي ඒක ගොඩ නැගිලා ඒ තුල ඉන්න එක. ඒක වලාගත්තා. මේ වලාගත්ත සම්මා සමාධිය ආර්යයන්ගේ එක නෙමෙයි. හැබැයි ආර්යසායක මාර්ගය කියන්නේ ආර්යයන්ගේ ලෝක සම්මතයේ උතුමන්ට කියන ආර්යෝ කියලා. ආර්ය වූ ආර්යයන්ටත් කියනවා ආර්යෝ කියලා. සාසන ආර්යෝ වෙනයි ලෝක සම්මත ආර්යෝ වෙනයි. ලෝක සම්මත උතුම් වැඩ කරන අයටත් කියනවා ආර්යෝ. ඒක තමයි ලෝක සම්මතය. ඒ අයගේ මාර්ගය තමයි පින්පැත්ත. ඒ තමයි වලන බෑ. ඒගොල්ලෝ වලාගෙන යමක් වලාගෙන එතන ඉන්නවා. ඒගොල්ලෝ පින් සැප් කරගන්න. සංකාර රහිතයි. සංකාර නිරෝධයක් ඒ අයගේ. ආර්යයන් දකින්න සංකාර නිරෝධන ආර්ය අෂ්ටායක මාර්ගය දැකලා කටයුතු කරනකොට සංකාර නිරෝධන විඥාන නිරෝධයි එහෙනම් නාම රූප වලයන් ඔක්කොම නිරෝධයි. අන්තිම දුක නිරෝධයට. අන්න ඒක තමයි වෙහිලා තියෙන්නේ. නිරෝධ මාර්ගය වෙහිලා. හ්ම් දුක සමගත වෙහිලා නේද? සම් චතුරාර්ය සත්‍ය වෙහිලා. අන්න ඒක. මූල ධර්මය අහ කරලා ඔය ආර්ය අෂ්ටායක මාර්ගය ගන්නද? හටගත්ත දේ විනාශ වෙනවා කියන මූල ධර්මය අහ කරලා නිවන් දකින්න මුල පාදා ගන්නද? දැන් නිවන් දකි ගන්න මුල පාදා ගන්න ඕන සෑම කෙනෙක්ම දැනගන්න යම් කිසි සමුදය ධම්මා සබ්බන්තා නිරෝධ ධම්මා කිය මේ බුදු දේශනාව. යම් ධර්මයක් හටගන්නේ නම් පහළවන්නේ නම් ඒක නැතිලා යනවා. ඒකයි සැක කරන්න දෙයක්. සැක తీරන නම් බලහන්න ඕනේ කොච්චරයි විග්‍රහ කරන්න ඕනේ ප්‍රශ්න කරන්න ඕනේ ඕක දැනගන්න. මේක සැකේ අරගන්න ඕනේ ඉතින්ලා. ඒක අරගන්න නැතුව ආර්ය මාර්ගයක් එන්නේම නැහැ. කොච්චර ඉගෙන ගත්තා හරියන්නේ. හේතුව. එතන ආමුලයි. ඊට පස්සේ තමයි දකින්නේ හටගත්ත දේ විපරිණාමයටපත් වෙලා වෙනසෙන්නේ. ඒකයි ධර්මයේ කියන්නේ. ලෝක ධර්මයේ ඕකයි. හටගත්ත දේ විපරිණාමයටපත් වෙලා වෙනසෙනවා. එහෙම එකකට මම කිව්වට වෙයිද? මගේ කිව්වට වෙයිද? ඒක වෙනස් වෙයිද? මගේ ආත්මය කියලා මොන තීරණේ දුන්නා? මොන බලවේගයක් බලවන්න හැදුවා? මොන නීති බැනෙව්වා? හටගත්ත දේ විපරිණාමයටපත් වෙලා වෙනසෙනවා කියන්නේ මේ ධර්මතාවයේ අඳු මාත්‍රයක්වත් වෙනස් වෙන්නේ. ඒක ධර්මතාවයේ තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒ වගේ දෙයක් ප්‍රියයි කිව්වනම් මනාපයි කියනවා යහපයි කියලා තීරණයක් කළා. ඒ මුලා තීරණයක්. ඒ තින්නේ කවදාවත් හිටියනම් අපි එක දෙයක් කරනවා. යමක් ප්‍රිය නම් මනාප නම් යහපත් නම් මේ වෙනස් නොවේවා. මේ මෙසේ පවතිවා කියන අදහස ඒ කියලා මෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් ඒ අදහස ඉන්නේ අපේ මුලා අදහසක් නොවන දේවල්. ඒ ධර්මතාවය මොකද්ද? අපි කොච්චර එක ඉතින් නොවේවා කිව්වත් විපරණාමයට පත්ලා වෙන දේ වෙනවා වෙනවා. එහෙනම් විපරණාමයට පත්ලා වෙන දේ මොකද වෙන්නේ? අනේ ගැඩි යනවා, බිඳී යනවා, විනාශේ යනවා. කලාවිද විනාශ කර දමනවා. මං කැමතිසේ පවතින්නේ. අනේ අපේ විවිධ දෙයක හැටි. අන් දුක් වෙනවා, දෝක වෙනවා ඔක්කොම. ඔක්කොම තියෙනවා. නමුත් අපි දැනගත්තා නේද? මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට මම වෙන හේතුත් ඔය අතර නෑ. මගේ වෙන හේතුත් ඔය අතර පිටින්නේ. මගේ ආත්මය කියලා මගේ දෘෂ්ටියක් තිබුණොත් මිසක් මගේ ආත්මය කියලා මම මොනවා කිව්වත් මගේ ආත්මය අපතේ පිටින ලෝකයක් නෑ. හටගත්ත නැහැ ඉපන්න අපිට පතලා වෙනසෙන් ලෝකයක් නෑ. මෙන්න ලෝක ධර්මතාවය දැක්ක. මේක දැක්කම දැක යනවා. එහෙනම් අපි මොනවද මේ කියන වේද? මම කියන්නේ මොකද? මොකේද? මම නොවන දෙයක මම කියනවා නම් මම වැරදින්නේ. මගේ නොවන දෙයකට මගේ කියලා ගන්නවා නම් මගේ අදහස වැරදින්නේ. ආත්ම නොවන දෙයකට ආත්මය කියලා ගත්තා නම් මගේ අදහස වැරදින්නේ. මම වැරද්ද විදියට මම මුලා වෙන්නේ. මුලාව මුලාව හැටියට දැක්කා. ඒකාන්තයෙන් අද විදියට. මුලා වෙන හැපේ. ඊට පස්සේ මම කියන දෘෂ්ටිය නෑ. මගේ කියන දෘෂ්ටිය නෑ. මගේ ආත්මය කියන දෘෂ්ටිය ඉතර ඇති. සංඥාව තියනවා. අන්න සංඥාව පිළිගන්න තමයි වාග්ය බලාගෙන යන්නේ කිව්වේ. වාග්ය වර්ණා කිව්වේ. අත්තරින් වැලි විදියනකම් ප්‍රඥා පූර්ණ වෙනකම්. ධර්ම සීහි කරන්න කිව්වනේ. ධර්මඥානීය ප්‍රබුද්ධතාවය මොකද්ද? යමක් අල්ලගෙන හිටියන අත්තරී කියලා. අන්න ඒ තුලින් දැනගන්න මම මෙතෙක් ධර්මයේ තුලින් දියුණු වුණා. පෙර මට මෙබඳු රෝග තිබුණා. මෙබඳු ආසා තිබුණා. දැන් මට මෙබඳු ආසා නැහැ. අන්න හිතාගන්න තමන්ට යමක් වැඩිලා තියෙනවා නම් ධර්මයේ තුල වැඩිලා ඉන්නේ. සාසනයේ වැඩිලා. පෙර මට මෙබඳු වන්නා වූ ගැටීම් තිබුණා. දැන් මට මෙබඳු ගැටීම් නැහැ. ධර්මයේ තුල මෙහි අවබෝධින් සැමෙන්නේ නැත්. අන්න සාසනයේ වැඩිලා. ඔන්න මාර්ගාංග වෙන්න. සමාධිය තේරින්න උතන. ඔය ටික අහ කරන්නේ නැතුව ඔය ටික ඔහොම තේරුම් අරගෙන අයින් කරන්නේ නැතුව සාසනයේ වැඩුණා කියන එක හරියන්නේ නැහැ. කොච්චර දෛත්‍ය හදන්න පුළුවන්, විහෙර විහාර හදන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, ඔක්කොම කළ හැකියි. ඒවා ඔක්කොම අර ලෞකික අතේ තුල තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට වෙරිලා දෙව්ලොවට යන්න මග වැටේ. ගිහිලා ඊටම කරන්නේ එදලා ගිහිලා. දෙව්ලොව මම එක හදාගන්නවා. දෙව්ලොව මගේ දෙයක් හදාගන්නවා. ඒකත් විපරණාමයට පත් වෙලා වෙන දෙකට අහයි අනේ අපොයි මට වෙච්ච දේ කියලා. එතන දුක් වෙනවා නෝ තෝක වෙනවා. එහෙනම් යාට පොඩ්ඩක්වත් දුකින් මිදීමක් වෙලා නැහැ. తాවකාලික දෙව්ලෝක ගමනක්, බබලෝක ගමනක් මිසක් දුකින් මිදීමක් මාත්‍රයක්වත් උහුර වෙලා. සුගත දැස්සේ ඉක්කොලා. දැන් ආර්යයන්ට තියෙන්නේ ඒ ගුණ වල කරගහගෙන ඉන්න නෙමෙයි වෙන්නේ. යහපත් පැත්තට අවශ්‍ය කරන යහපත් ධර්මය අරගන්න. යම් ධර්මයක් මුල් කරගෙන ඇලීමයි ගැටීමයි මුලාවයි දුරු කරන්න උපනිශ්‍රය වෙනවනේ. ඒ හේතුවෙන් ඒක කරන්නේ. විපාකින් වෙන්නේ ඒවා කරන්නේ. ඒ දැනගෙන හේතු දැනගෙන කරන්නේ. ඒක පිළිටන්න එපා. යමක් නිසා අකුසල පහ වෙනවා. කුසල හිත වරන්ද ආධාර කරනවා. ඉපදු දේ දැනගෙන කරන්නේ. ඒක නීති පීති අවුවක් කියන එකක් එතන ඕනේ නැහැ. ඒක තමාගේ නුවණින් දකින්න ඕනේ. මේ දේ අකුසල් පහ වෙන්න හේතු වෙනවා. කුසල් දියුණු වෙන්න හේතු වෙනවා. ඒ වගේ වර්ණාවක් පින්දහමක් නැත්නම් ඒක කරන්නේ. හැබැයි පින්දහම පින්දහමක් හැටියට තේරුම් ගන්නවා මිසක්. ඒක පිහිටිය යුත්තේ නැහැ කියලා නිගමනය කරන්න එපා. ඒක විස්ස පරමාර්ථය හැටියට ගන්න එපා. ඕකයි පින්නේ. ඒ තුලින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා යහපත් දෙයක්. මොකද ආර්ය මාර්ගයේ උපනිෂේ ලබා දෙනවා. ආවිස වර්ණයේ සැපේ බලය ලබා දෙනවා. ඒ තුල ඉඳලා තමයි ප්‍රඥාව පහළ කරන්නේ. ඉතින් ආවිස වර්ණයේ සැපේ බලය ලබා ගන්නේ ආර්යචායක මාර්ගයෙන් නෙමෙයි. අන්න අර ඉතලා කිව්ව ලෞකික ආර්යචායක මාර්ගයෙන්. ඉතින් ලෞකික ආර්යචායක මාර්ගය අහක් කරන්නේ නෙමෙයි කිව්වේ. ඒ තුලින් ලබා දෙනවා ආයු වර්ණ සැප බලගෙන හතරක්. අන්න එතන පිහිටුවා ප්‍රඥාවට මූල කාරණේ එතන පිහිටනවා. අන්න එයාට බණ ඇහෙනකොට ප්‍රඥාව නැగిලෙනවා. නැగిලා ඉතින් අත්තරින් වැලි මිදියන්තල වැඩ දුනහම අර කියන කරන වැඩ පිළිවෙල තියෙනවා හිතල්ලන්නේ චන්දරාගේ දුරු වෙනවා. පිනට තියෙන චන්දරාගේ දුරු වෙලා යනවා. පින් වැඩ පිළිවෙල කරනවා. මොකද පස්තිම ජනතාවට ආදාර බිඳ යහපත බිඳ කරනවා. ඒ අය. තමන් අල්ලනවා. මෙන්න දෙන්න කප්පේ. දැන් එකක් අයින් කරන්නේ මේ කිව්වේ හරවත් වූ ගැඹුරු පරිත්‍යාග මේ ධර්මයේ තේරුම් ගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගන්න. ඒ මඟ අනුගමනය කිරීමට ආධාර තේරුම් ගන්න. ඒ ආධාර ලබා දෙන්නේ මොකෙන්ද? අර ලෞකික වූ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආධාරයේ අරගෙන ඒ ටික කරගන්න. ඒ දුන්ටන්න බය වෙන්න බකි වෙන්නේ. මා බික්කේ පුඤ්ඤත්තම් බාහිත. සුඛත් හේතම් බික්කේ අදිවචන පුඤ්ඤන්ති. මහන්නේ පිනට බය වෙන්න එපා. මේ සුඛාකිතේ තියෙන තව වචනයක් පින කියන්නේ. අන්න දුන්නා. ඒතකොට කුමනාවේ දන් දිය යුතු මේ පින්කල යුතු මේ දෙවිවරු වටත් මිනිසු වටත් ශ්‍රමණ වූ වටත් ශ්‍රමණ නිවන් අවබෝධ කර යුතු පින ආදාරය උපකාරය උපකාරක ධර්මය උපකාරක ධර්මයේ ඉතිර පවතින ධර්මයක් යහපත් ධර්මයක් කියලා ගන්න එපා උපකාරය උපකාරය විතරයි මඩේ දාලා තියෙන කුණු මරි වැල්ලා ඉන්න මිනිහෙකුට කුණු මඩවලක වැල්ලා ඉන්න මිනිහෙකුට ඒ මඩවලේ තියෙන කඹයක් හම්බ වෙනවා එයා සතුටු වෙනවා කඹේ හොඳ හිත නෙමෙයි ගොඩේ ඉඳ ආදාරකයක් ඒ ගමේම උඩට විසි කරලා යමක පටලවලා ඒකේ මෙලිලා බොරු දෙනවා හැබැයි කමේ හොඳ හින්දා නෙමෙයි. කමේ නොහොඳ හින්දා නෙමෙයි. කමේ හොඳ උනේ මොකෙන්ද? ගොඩ දෙන්න ආධාරකයක් හැටියට කමේ ආධාර නිසා කමේ හොඳයි. හැබැයි කමේ හැටි බලපුවාම කමේ කුණු මල තැවිච්ච, ගොහරු මල තැවිච්ච එකක් තමයි කමේ. අර මල වලේම ජීවිත එකක්. කමේ හොඳයි කියලා නම් ඉබිද යන්නේ නැහැ. ඒක හොඳයි කියලා එහෙම පිළිගන්නේ. හැබැයි කමේ අත්හැරලා හිතන් ගොඩ ඉන්න බැරි හින්දා කමේ ඉන්න කොට මෙන්න මේ වගේ මේ ලෞකික වූ ආර්යචාරක මාර්ගයේ සුගතිපැත්ත ආයුෂ වර්ණයේ සැපේ බලයේ නුවණ ලබා දෙන්න මූල හේතුකාරකයි. ඒ නිසා ඒක බලගන්නවා. හැබැයි හොඳ හිත බාර ගන්නවා කියන කතිය තමයි පුත්තජනීගේ බාර ගැනීම. ආර්යයන්ගේ බාර ගැනීම නිවන් දැකීමේ ආධාරක නිසා බාර ගන්නවා. වෙන හොඳ හිත නෙමෙයි. ඔක තමයි දෙකින් වෙන්නේ. අන්න අදහස් දැනගන්න ඕනේ. ඇයි මේක භාවිත කරන්නේ? ඇයි පින් කරන්නේ? ඉතින් ඕක පටලවාගත්ත කට්ටිය පින් කරපුවාම මේ දෙව්ලොවට ඒවට යන්නේ සතර ගමට හේතු වෙන්නේ. ඒක ආර්යයන්ට ගැලපෙන්නේ නැහැ. මෝඩයන් කියවලා කොහොම තර්ක කරනවා. මේ තර්ක මුලා තර්ක. ධර්මයේ ධර්මයේ හැටියට දකින්න ඕන කිව්වේ ආධාරය ආධාරයට දකින්න ඕනේ. පරමාර්ථය පරමාර්ථය හැටියට දකින්න. පරමාර්ථය ආධාරය. ආධාරය පරමාර්ථය. ඔය දෙක මෙහෙම දැන දකින්න ඕනේ. පරමාර්ථය කරා අපි අරමුණු වෙන්නේ. පරමාර්ථය නිවන. නිවන අරමුණු කරගෙන හිත පිටවගෙන ඒ සඳහා යමක් ආධාරද ආධාරදී ආධාර කරගන්න. ආධාරය ආධාරය මට්ටමට ගන්නවා මිස ආධාරය පරමාර්ථය හේවත් නිවන කරගන්නේ නැහැ. අන්න ඒතොර යා එතන චන්දරාගයෙන් බැඳිලා. පිනෙහි චන්දරාගයෙන් නොබැඳී පින කරන්නේ. අන්න ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුව. නිවන් දැකීමට හේතුව. ඉන් පරමාර්ථ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුකාරක වෙන පුණ්‍ය සහගත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරගෙන ඒක ආධාරයක් විදිහට ඉතින් පරමාර්ථය නෙමෙයි කියලා තේරුම් අරගෙන ඒ ආධාරය මත පිහිටලා ඒ ආධාරය ආධාර කරගෙන ඒ තුලින් මේ පරමාර්ථ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුණ්‍ය එක නිවන් දකින්න ඕනේ. අන්න එතකොට බාධකයක් නැතුව නිවන් වර හැකැදෝ තියෙනවා. ඉතින් ඒතකොට කිසි දෙයක් අපි සාහිත්‍ය හදන්න එපා කියලාත් නෑ. මල් පහ පූජා කරන්න එපා කියන්නේත් නෑ. බුද්ධ පූජා තියන්න එපා කියන්නේත් නෑ. ගෞරව කරන්න එපා කියන්නේ නෑ. ඒවා අපි දැනගන්න ඕනේ. නිවන් මාර්ගයට ආධාර වෙන හැටි දැනගෙන. ඒ සඳහායි කරන්නේ. ඒකයි පරමාර්ථය. නිවන පරමාර්ථය කරගෙන ඒකට ආධාර වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ පටිභාන ඥානය පහල කරන්න හේතු වෙන අර ලෞකික පින්පෙත් කරන්න ඕනේ. මේ රෝරේ එකක එකපැත්තකවත් අයින් කරන දෙයක් නැහැ. අදහකින් තේරුම් අරගන්න ඕනේ ධර්මයේ මොකද කියලා. ඉතින් ධම්මෝට යථා ධම්මෝ යථා අත්ථෝ ওই දෙක තුන සිද්ධ වුණා. දැන් තියෙන්නේ තථා පරිපදියේ තපා. ඒක පිළිපදින්න. දැන් අහන්න දෙයක් නැහැ. අහගත්ත පෑ පෑ තුල අහගත්තා. මුළු ජීවිතේරයි අහන්න දෙයක් නෑ. දැන් තියෙන්නේ අහගත්තු දරන පිළිපදින මුළු ජීවිතේ. කෙලවර මොකද්ද? නිවන ලැබෙන එක. නිවන් දකින්න මේක කරගන්න තියෙනවා. උන් ගොඩක් අහන්න නෑ. ගොඩක් තියෙන පිළිපදින. අහන්න තියෙන ටික. ওই ටික අහගන්න දෙයක් නැතිකම නිසා තමයි හැමදේම දුවන්න වෙලා තියෙන්නේ. ඒකයි කාරණේ. ඉතින් ඔබ දැනගන්න ඕනේ. අසන්න ධර්මයේ ධර්මයේ හැටියට අහන්න ලැබුණා නම් පැයක් බනහව ගහම මුළු ජීවිතේම ඇති. අහ බනහ ලැබා කියනවා නේ. ඒ ඇති. අධ්‍යාව ඊළඟට මොකද්ද? අනුව පිළිපැදීම. ඉතින් ඔබ තමයි තේරුම් ගන්න අධ්‍යාවත හැටි. ඔය ආකාරයෙන් මාර්ගය අනුගමනය කරලා ආදාදම ප්‍රතිඵල ලබා ගන්නවා කියන හැඟීම කටයුතු කරගන්න යාපත්.